මේ බුදුගුණ මෙනෙහි කිරීම බුදුගුණ සජ්ජායනා කිරීමේ පින අනන්ත සසර වාක්සු චරිතේ පිණිසත් උපනුපන් භවයක් පාසා සබ්ධාදී ගුණධර්මයන්හි දියුණුව පිණිසත් අප හැම දෙනාටම කවදා නමුත් මොන පැත්තෙන් බැලුවත් මේ සසර දුකමයි ඒ සංසාරගත දුකින් අත මිදී ලබන නිවන් සුව පිණිසත් හේතු වේවා කියන අදහසින් මේ බුදු ගුණ මෙනෙහි කර කර ශබ්ද නගලා කියන්න සාන්ත හඬකින් සාදු කියන්න. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු හේින්ද රාගාදී කෙලෙස් සතුරන් නැසු හේින්ද සංසාර චක්‍රයේ අවසින්දලු හේින්ද ආමිස ප්‍රතිපත්ති පූජාවනට ඇති බුදු ගුණයෙන් සමන්විත බුදු රජාණන් වහන්සේ ඔබ වහන්සේට මම නමස්කාර කරමි নমস্কারে સ્વામીની ભાગ્યવતું વહંસ ઉપવહંસે વિશિષ විතක්ඥානයෙන් ගතයුතු සත්‍ය ධර්මයන් විශිෂ්ඨඥානයෙන් දැන වදාලහින්ද කටයුතු දුක්ඛ සත්‍ය අවබෝධ කළ හිඳ ප්‍රහාණය කළ යුතුය සමුදය සත්‍යය ප්‍රහාණය කළ හේින්ද ප්‍රත්‍යක්ෂ කළ යුතු නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්ෂ කළ හේින්ද භාවනා වශයෙන් සත්‍යය භාවනා වශයෙන් වැදුහෙයින්ද සංස්කාර විකාර ලක්ෂණ ප්‍රඥාප්ති නිර්වාණයන විධනීය මණ්ඩලය අරෝපදේශ රහිතව සර්වප්‍රකාරයෙන් අවබෝධ කළ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක ඒ සම්මා සම්බුද්ධ නමති බුදු ගුණයෙන් සමන්විත වූ භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේට මම নমස්කාර කරමි මාගේ নমස්කාර විද්‍යාවෙන් සමන්නාගත හිඳ අස්ත විද්‍යාවෙන් සමන්නාගත හිඳ පසලොස් චරණ ධර්ම ගත හේින්ද විවිධ්‍යා අෂ්ට විද්‍යාවෙන් හා අසලෝස්න චරණ ධර්මයෙන් සමන්වා ගත හේින්ද පූජාචරණ සම්පන්න නම් වන සේක ඒ විඤ්ඤාචරණ සම්පන්න නමති බුදු ගුණයෙන් සමන්වා ගත වූ උපකාර කර සුද්ධ වූ ආර්ය මාර්ග සංඛ්‍යාත සෝබන ගමන් ඇති හේින්ද අජරා නිර්වාණයට ගමන්ගත් හෙයින්ද සතර මග නැනින් නසනු ලැබුවා කෙලෙස් පටලයෝ නැවත නූ පිටත් බැවින්ද දීපංකර පාද මූලයේ පටන් බෝධි මණ්ඩලය දක්වා මධ්‍යම ප්‍රතිපදාවෙන් තමන් ගත් හේන්ද සුගත නම් වන සේක මෙසේ සුගත නමැති බුදු ගුණයෙන් සමන්වාගතව භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා Amini. භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ස්කන්ධ ලෝකය සර්ව ප්‍රකාරයෙන් අවබෝධ කළ හේින්ද ලෝකස්ස භාවය අවබෝධ කළහින්ද ලෝක සමුදය අවබෝධ කළහින්ද ලෝක නිරෝධය අවබෝධ කළහින්ද ලෝක නිරෝධ උපාය අවබෝධ කළහින්ද ලෝක විදු නම් වන සමන්වාගත වූ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාර ස්කන්ධයෙන් උත්තරීතර වන බැවින්ද අඤ්ඤාස්කන්ධයෙන් උත්තරීතර වන බැවින්ද විමුක්ති ස්කන්ධයෙන් கரி தரவண பவிந்த விமுக்தி ஞான தசனஸ்கண்டயம் கரி தரவண பவிந்த வமனய கலயுத்து දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය සිද්ධ විද්‍යාධර චිරස්චීන ආදී සත්වයන් උත්තරීතර විධියෙන් දමනය කළ ධම්ම සාරති නම් වනසේක ඒ අනුත්තර පුරිස ධම්ම සාරති නමැති බුදු සමන්වාගත වූ භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාර ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඉහලෝකාර්ථයෙන් අනුශාසනා කළ බැවින්ද පර අලෝකාර්ථයෙන් අනුශාසනා කළ බැවින්ද නිර්වාණ පරමාර්ථයෙන් අනුශාසනා කාන්තාරයෙන් සත්වයන් ඊතර කල බැවින්ද ජරා කාන්තාරයෙන් සත්වයන් ඊතර කල බැවින්ද කාන්තාරයෙන් සත්වයන් ඉතර කළ බැවින්ද මරණ කාන්තාරයෙන් සත්වයන් ඉතර කළ බැවින්ද ලෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාස කාන්තාරයෙන් සත්වයන් ඊතර කළ බැවින් සංසාරයෙන් සත්වයන් ඊතර කළ බැවින්ද නිර්වාණ ශේම භූමියට සත්වයන් පත් කළ බැවින්ද යථා දේව මනුස්සානං නම්වනසේක ඒ සත්තා දේව මනුස්සානං නමති බුදු ගුණයෙන් සමන්වා මට භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ නමස්කාර කරමි මාගේ නමස්කාර අවබෝධ කළ බැවින්ද අනුන්ත අවබෝධ කර වූ බැවින්ද දුක්ඛ සමුදයාර්ය සත්‍යය අවබෝධ කළ බැවින්ද අනුන්ත අවබෝධ කර වූ බැවින්ද දුක්ඛ නිරෝධාර්ය සත්‍යය අවබෝධ කළ බැවින්ද අවබෝධ කර වූ බැවින්ද දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්ය සත්‍යය අවබෝධ කළ බැවින්ද අනුන් රූපයින්ද බුද්ධ නම් වන සේක ඒ බුද්ධ නමති බුදු ගුණයෙන් සමන්වාගත වූ භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේට මම নমස්කාර කරමි මාගේ নমස්කාරය වේවා ස්වාමී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සමතිස් පෙරුමන් පිරුණා වූ පාරමී ධර්ම සංඛ්‍යාත पुण्य भाव විභාග්‍යයෙන් සමන්විත වූ බැවින්ද වාසනා සහිත සකල ක්ලේශයන් ඉන්ද දැමුහෙයින්ද සකල ධර්මය අනේකාකාරයෙන් පිටා වදාළ බැවින්ද භජනය කළ යුතු විවේක විහාරණ මෝක්ෂ නම් වූ උත්තර මනුෂ්‍ය ධර්මයන් භජනය කළ බැවින්ද සසර ගමනට හේතු තෘෂ්ණාව වමා ශාන්ත සැපයට පත්නු බැවින්ද භගවානම් වනසේක ඒ භගවා නමැති බුදු ගුණ සමන්වාගත වූ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස් සුනන්තු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සුක්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සුක්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදාසුත්ති භවන්තු තේ නක්ඛත්තයක භූතාං පාපංගානි වාරණා පරිත්තස්සං භවන්තු තේ සම්පන්දේ දුක්ඛපත්තාච නිදුක්ඛපත්තාච නිබ්බයා දුක්ඛපත්තාච නිස්සෝ මුන්තු සම්බේ පිපානිනෝ දානං දරා रक्षन्तु सन्धाय शीलं रक्षन्तु सम्भावनाभिरतान्तु गच्छन्तु देवता सम्बे बुधा පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සාසනං ආකාශත්ථාති භුමත්ථා දේවා මංගලමෛත්‍තිලා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්ථාති භුමත්ථා දේවා මංගලමෛත්‍තිලා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං අහතෙහි පොළොයෙහි වතනාමේ පාලන බලවූ